අනුමනත මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්සේ දැන් ඉස්සෙල්ලා කතා කරපු අපේ නෝනා මහත්මියත් ඒ වගේ ඊට ඉස්සෙල්ලා මෙතෙන්දී අපි සාකච්ඡා කරපු කාරණාවලට සම්බන්ධ මේ අපි කතා කරන සූත්‍රයේම මුල්ම කොටස් වලින් මේ මේ ඇතිවෙච්ච ප්‍රශ්න මං හිතේ ගොඩක් දුරට අපිට निराකරණය කරගන්න පුළුවන් වෙයි මම ඒ සූත්‍රයේ ලින්ක් එකත් දාලා තිනවා මෙතන මුල් කොටසේ එක ඡේදයක් මම කියවන්නම් 14ක් ලාමක ගති වලින් වෙන් වූයේ සය දිසාවන් භය නූපදිනසේ වසා තබන්නෙක්ව දෙලොව ජය ගැනීම පිණිස පිළිපදින්නෙක් වේ. එතන ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තියෙන චතුට්ඨාන කියන අංශයක් 246 එතන කියනවා කවර නම් කරුණු සතරකින් පව්කම් කෙරේද? ඡන්දේ ඒ කියන්නේ ඇල්මෙන් අගතියට යාමෙන් පව්කම් කරයි, ද්වේෂයෙන් අගතියට යාමෙන් පව්කම් කරයි, බයින් අගතියට යාමෙන් ඒ වගේම මෝහයෙන් අගතියට යාම. එතකොට දැන් අර ඉස්සෙල්ලා කියපු කතාවලින් ඒ කියන්නේ හරියට මෝවා කියලා බලන්න දෙයක් නැහැ. මේකෙම කියලා තියෙනවා අපේ චර්යාවන් තුලින් මේ මේ කරුණ ඉස්මතු වෙන ආකාරයෙන් අපි කටයුතු කරනවා නම් අපි ආර්ය ශ්‍රාවකෙක් ඒ වගේම නැවැත්ම සඳහා යන පැවැත්මක් නෙවෙයි. <laughs> <laughs> අපි පැවැත්ම දික් කරගන්න විදිහේ පැවැත්මක් තමයි එතන තියෙන්නේ. අවුතුමයි <laughs> මතක් කරපු කාරණේ ඉතාම වටිනවා. මොකද මේ මේ කතා බහ යනකොට එකින් එකට එකින් එකට සම්බන්ධ වෙලා නේ එක එකනා ප්‍රශ්න අහන්නේ. ඉතින් හරිම වටිනවා. අපි සූත්‍රයේ තියෙන මුල් කාරණා වලට ගියාම අර විදිහට ඒ හැම දෙයකම निराකරණය වෙන්නට අවශ්‍ය සාධකක් තියෙනවා. අනිත් එක දැන් අපි මේ කතා කරන්නේ නැවැත්ම සඳහා පැවැත්මක් ගැනනේ. ඉතින් නැවැත්ම සඳහා යන ගමනකදී අපිට සමාජයෙන් නිදහස තියෙනවා. බිරිඳගෙන් සහාය ලැබුණා. අරකට ප්‍රශ්නයක් නැහැ. මේකත් ප්‍රශ්නයක් නැහැ කියලා නිකන් කෙලස් වලට වසඟ වෙන්න පුළුවන් ඉඩක් නැහැ මෙතන. මේ මේ යන්නේ කෙලස් අවම කරගෙන යන ගමන. ඉතින් ඒ නිසා කෙලස් අවම කරගෙන මේක නවත්තන්නයි යන්නේ කියන එක සිහි කරගත්තාම ඔබතුමා කිව්වා වගේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ පිරුවන් සරණයි. පිරුවන් සරණයි.